ක් තියෙනවා. එහෙමයි ස්වාමීන් අපි දැන් ඇත්තටම මේ මාර්ගය තුළ ඔබතුමිය අහන්න නැති දේශනා අහන්න නැති අපේ දේශනා ඔබතුමිය සවන් ඔබ වහන්සේගේ දේශනා ගොඩක් අහන්න නම් හම්බුනේ නෑ ඇත්තටම ස්වාමීන් වහන්සේ අර දේශනාවේදී මට කිදුම විදියට එක ටච් වුණා. ඉතින් ඔබ වහන්සේට කොහොම දෙයක් තියෙනවා දේශනා අහුවොත් ඔබතුමියට වැටහෙවි අපිට මේ අපි නිකම්ම එහෙම කතා කරනවා නෙමෙයි එහෙමයි ස්වාමීනි. අවබෝධයක් ඇතිවයි මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. අනිවාර්යෙන් මට ඒක දැනුණා. හුස්ම ගන්න වේගෙ පවා අපිට දැනෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ තුල පවා අපිට ඔබතුමියව අපිට පුළුවන් දෙයක් දැනෙනවා ගන්න ඔබතුමිය. එහෙමයි. එහෙමයි. එහෙමයි. මට තුළ ඔබතුමිය සිතුවිලි විතර්ක කළයි ඉදිරිපත් කරන්නේ. එතකොට විතර්ක ගොඩනගෙන ආකාරය ගැන අපිට වැටහීමක් තියෙනවා. එතකොට අපි අපේ විතක්ක ਵਿਚාර ඔබතුමියගේ භාෂිතයට එනකොට වචන වලට පෙරලෙනකොට ඒ ඔබතුමිය ඒවා ගොඩනගන ආකාරය තුළ ලොකු කතාවක් තියෙනවා. ඒක ඔබතුමියට පේන්නේ ඔබතුමියම මගේ අඩුපාඩුව අපි දැනගන්නයි ඕනේ. අත්‍තරම ඔබතුමියව අපි දකින්න විදිහට තාම ඔබතුමිය හඳුනගෙන නැතුව ඇති. අපි මේ දේශනාව අපි ගාව දැන් විශාල ප්‍රමාණයක් තියෙනවා මේක දාන්න අපිට අපිට ඒවා එකපාර දාන්න බෑ මොකද අපි දවසට එක ගානේ වගේ දාන්නේ. නමුත් අපි මේ දැනට අපි සාකච්ඡා කරලා තියෙන දේවල් දිහා බලනකොට පේනවා ඔබතුමීව ඇහුවොත් ඔබතුමියට දැනේ. අත්තරමයි කොයිතරම් දෙයක් මේක ඔබට තුමේ ඇහුවොත් තමයි දැනෙන්නේ මොකද්ද කියලා. අත්තරම ඔබතුමියගේ ස්වභාවය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඔබතුමිය අපි දැකලා නැහැ, අපි දන්නේ නැහැ, අපිට රූපයක් අදාළ නැහැ. අපිට නාමය අපිට මුකුත් අදාළ නැහැ. අපිට ඔබතුමියගේ විඥාන ස්වභාවයේ සකස් වෙන ආකාරය ගැන එය නිරෝධ කළ යුත්තේ කෙසේද කියන ගැන අපිට තියෙනවා අවබෝධයයි. එහෙමයි. අපිට සාදු සාදු ස්වාමීන් වහන්සේ අපිට මේ කතා කරන දේ ඔබතුමිය බොහොම බොහොම බලන්න ඔබතුමියගේ කතා කරනකොට වැටහෙවි මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙමයි. පළවෙනි දේ තමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබතුමිය මේ මාර්ගයට සුදුසුයි. එහෙමයි. ඔබතුමියගේ ඒ සුදුසු ස්වභාවයට අර ඔබතුමියගේ කටයුතු වල ස්වභාවය මේ ඒ සංඥාවල ස්වභාවයේ සංඥා නිරෝධයේ පැත්තටයි යොමු වෙන්නේ. එහෙමයි. ඔබතුමියට මේ මාර්ගය තුළ මේ ආත්ම භාවයේම අවසානාත්ම භාවයේ එන තැනට යන්න හැකියාව තියෙනවා. සාදු සාදු නෑ ඒතනට සාධකාර දීමට අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව ඔව් මම මම දන්නවා මට මට තේරෙනවා මට තේරෙනවා. ස්වභාවය කියන්නේ දෙයක් නෙමෙයි. එහෙමයි. ඒකට ඔබතුමියට විතර්කයේ එන්නේ සාධකාරය දෙන්න එතරම් අර ආස්තාව කියන හැඟීමක් තියෙනවා. ඔව් ඔව් ඔව්. ඒ හැඟීම තමයි රාගදේශ. ඒ රාගදේශ. ඒ ඇලෙනු ගැටීම. එහෙමයි. ඒ සාත් දැන් අපි දැන් අපි කියනවා නම් අපි මේ අපි කියනවානේ විභව තණ්හා කියලා. එහෙමයි. ඒකට තමයි ඔබතුමේ සාදුකාර දෙන්නේ. ආ වෙන්න පුළුවන්. ඒ භව තණ්හා විභව තණ්හා. එතකොට ඒකත් තණ්හා. ඒක ස්වාමීන් වහන්සේ මම ඒක ඒක මේ මේ මේ සත්‍ය මට තේරෙනවා මට තේරෙනවා මට තේරෙනවා දැන් ඒක ඒක මගේ අතුලාන්තේ මම මට නොදැනුවත් හෝ සැඟවි තියෙන නිසායි ටග්ගාලා මේක මගෙන් සාදු කියලා එළියට එළියට ආවේ ඔව් ඒ වගේම තමයි දැන් අපි කිව්වොත් දැන් හැකරැල්ලා හැකරැල්ලේ දැක්කහම අපිට පිළිකුලක් එනවනේ එහෙමයි. කරපොත්තෙක් දැක්කම පිළිකුලක් එනවනේ. අපිට පණුවෙන් දැක්කම එනවනේ යම් කිසි හැඟීමක්. ඒකනේ. ආ මට තේරෙනවා. අපිට මේ ලස්සන මලක් දැක්කම ආසාව වගේම තමයි අනිත් පැත්ත. අපිට ජරා ගොඩක් දැක්කම අපේම අසුචි ගඳයි කියලා හිතෙනවා. එහෙමයි. එහෙමයි. ඒ කෙලෙස්. එහෙමයි. කම්පණය දෙපැත්තටම තියෙනවා. එහෙමයි එහෙමයි. අකම්පිත ස්වභාවයක නිවන තියෙනවා. එහෙමයි මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. තාම මාව තාම ස්වාමීන් වහන්සේ මම අකම්පිත තැනකට ගිහින්නේ නැහැ. ඒක ඒක ඒක ඒක අනිත් පැත්තට කම්පණය වෙනවා. ඒ කියන්නේ මොන හරි දෙයක් වෙනකොට මට ඒ කියන්නේ මම තාම පෙර සිදුවීම් වලින් ආපු පීඩණයට ඔබතුමිය අනිත් පැත්තට කම්පණය වෙනවා. මේක වෙනස්. අද ඒවට ඒවට ඔබතුමිය ඔබතුමියගේ තියෙන ඒ ඒ දාපියතුම දැන් දුක් දුක් බර දැන් මුකුත් හේතුවක් නැතුව දුකෙන් ඉන්න කෙනෙක් ගම. එහෙමයි. ඒතර එයාට පොඩි දෙයක් ආවොත් එයා සාදු සාදු කියන එකක් වගේ කම්පා වෙනනේ. අනේ පව් කියලා නිකම්ම කියවෙනවනේ මොකද එයා ඉන්නේ දුකෙන්මනේ. ඔබතුමියට නොපෙනෙන අනුශයන් ඔබතුමිය තුලින් ඉස්මතු වෙනවා. එහෙමයි සමස් මට අන් මටත් ඇත්තටම අන්නේ දේ අවංකවම දැනගන්නයි මට ඕනකම තියෙන්නේ මොකද මට හැමතිස්සෙම මොන හරි ප්‍රශ්නයක් මට මට දැන් විස්තර ධර්මය සම්බන්ධ හුඟක් ප්‍රශ්න මට මම මගේ මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මම ඉන්න දුන්නේම නැහැ මට ප්‍රශ්නයක් ආවා කියන උන්වහන්සේගේ අකුසලයක් මොකද මම කොහොම හරි කෝල් කරලා හරි කතා කරලා හරි මගේ ප්‍රශ්න निराකරණය කරගන්නවාමයි ඉතින් එහෙම හඹා යෑමක් මට තිබුණේ. දැන් මට ඇත්තටම ස්වාමීන් වහන්සේ මග ගැන ප්‍රශ්නයක් ඉන්නේ. දැන් මම මේක ඔබ වහන්සේට කෝල් එක ගත්තා තමයි. මේ මේ ඔක්කොටම වැඩිය මේ දහම වෙනවා. ඒක තමයි. මෙතන අපි අපේ අපේ සිත අපේ සිත ඇලීමේ ගැටීමේ දෙකෙන්ම නිවෙන්නේ අපේ සිත නිදහස් වෙන්න ඕනි නිවෙන්න. අන්න ඔව් ස්වාමීන් වහන්සේ ඒකයි. අපි හිතමු අපි මොන හරි ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන බණ ඇහුවට අපිට පුළුවන් ඒ ඒක ඒක ඒක ඇතුළාන්තයේ ගැඹුරට දකින්න. අර ප්‍රශ්නේ වැඩ කරනවානේ. ඒකේ ඒ පාට කන්නාඩිය දැම්ම වගේ තමයි අර ප්‍රශ්නෙත් එක්ක බලනවා කියන්නේ. එහෙමයි එහෙමයි. අපි නිදහස් නෑ. එහෙමයි. සාන්තියටපත් වෙන්නේ නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිට වැදගත් වෙන්නේ ඒ නිදහසීම නිස්සරණේ. අපි <laughs> නිස්සරණ වෙන්න ඕනේ ඇලෙන දෙයට විතරක් නෙමෙයි අපි හැම දෙයකම නිස්සරණේ තියෙන්න ඕනේ අපිට අපිට මේ කම්පා වෙන්න බෑ සත්‍ය දැක්කොත් කම්පා වෙන්නේ අනිත් පැත්ත දැන් ස්වාමීන් වහන්සේ මෙහෙම ගැටලුවක් මට මම මේක දැන් මම දැන් දහම් මාර්ග ගියාට ස්වභාවික දැන් මම සම්මුති ලෝකෙින් මම ජීවත් වෙන්නේ. එතකොට සම්මුති තුල වැඩ කරනකොට දැන් යම් කිසි නීතිය වැරදි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මම දැන් මේ මේ මේ මේ මේ කතා කරන මොහොතේ මගේ මම එහෙම එකක් ගැන කතා කරලා තමයි ඔබ වහන්සේට කතා කරේ. එතකොට මම මෙහෙම මම අවංකවම කිව්වොත් මම try කරනවා ඒකෙන් ඒකෙන් ප්‍රශ්නයක් ඇති නොවෙන්න ක්‍රියාමාර්ගයක් ගන්න. හැබැයි ඒ වගේ ඔව් ඒ වගේම හැබැයි ස්වාමිනස්ස එහෙම ගත්තට මට ඒක එහෙම නොවි ප්‍රශ්නේ ආවා කියන්නකෝ. හැබැයි එතකොට මම ඒක එකඟ වෙනවා. ඒකට ඔළුව පාත් කරනවා. ඔව්. ඒක මට ගැටලුවක් නෑ වෙලාවට. අන්න එහෙම එහෙම එකක් මට තියෙනවා. මම ඒකට අනේ කමන්න. කම ඒකට කමන්නේ කියලා නෙමෙයි මම එතනදී අර හිත වාඩි වෙනවා මගේ. දැන් දැන් ඔබතුමිය අපිට පොඩ්ඩක් අවස්ථාවක් දෙනවා නම් කාලේ පොඩ්ඩක් ඔබතුමියගේ විය ෆෝන් එකේ යන වියතම අඩු වෙයි. මෙතන මේ කතාව පැහැදිලි කරන්න හැකියාව තියෙනවා ඔබතුමිය. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙතන මෙන්න මේ තමයි කතාව තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිතුවිලි තියෙන්නේ අපේ ආත්මයක්නේ තියෙන්නේ. දැන් මේ අපි විඳවනවා කියන්නේ අපි ඉන්නවනේ. දැන් ඔබතුමිය ඔබතුමිය නිරූපණය කරනවානේ. ඒ කියන්නේ මම ඉන්නවා කියන එක. ඒක ඔබතුමිය මිදිලා නැහැනේ ලෝකෙන්. ඔව් මිදිලා නැහැනේ. ඒතර ආත්මේ තියෙනවානේ. දැන් ඔය ආත්මයෙන් කතා කරන්නේ මට මෙහෙම හිතෙනවා මට මෙහෙම හිතෙනවා මට මෙහෙම දැනෙනවා මම මෙහෙම කරනවා එතකොට මේ හැමතැනම මම ඉන්නවනේ මට නෙමෙයි ඔක්කොම වෙන්නේ මම නෙමෙයි හිතන්නේ එතකොට මේ මම හැමතැනම මම ඉන්නවා මට නෑ ස්වාමීන් වහන්සේ මට ඔන්න ඔතනදී එහෙම එකක් දැනෙන්නේ මට අහුවෙන්නම හේතුඵලයක් ඒ වුණාට ඔබතුමිය මේ විඳවනවානේ. ඒතකොට කෙනෙක් ඉන්නවනේ. නෑ ස්වාමීන් වහන්සේ විඳවන්නේ. ඒකනේ දැන් මට මේ ගෙදර පුදුමාකාර මේ අපායක වගේ ඉන්නේ. නමුත් ඒකයි දැන් හැමෝම මට කියනවා ගැලවිලා යන්න හරි එහෙමයි කියලා. නමුත් ඒක ඒ වෙලාවට මං නූල් දෙනවා. මේ ඔය ඊට පස්සේ මට මට එහෙම පීඩනයක් නෑනේ. ඔය හැම දෙයකම ඔය හැම දෙයකම විසඳුමක් තියෙනවා ධර්මයේ තුල. ඒ කියන්නේ මේකයි. ඒ කියන්නේ මේකයි. ඔබතුමියට ඇත්තටම මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේ බුද්ධ දර්ශනය තුල විසඳුම තියෙනවා. ඒ කියන්නේ මේ බුද්ධ දර්ශනේ හරියට මේ දර්ශනයටපත් වුණොත් මෙතන මෙතන මේ මේ සිතුවිලි නැති වෙනවා. ඔය හිතන දේ පවා නැති වෙනවා. කතා කරන වචන පවා නැති වෙනවා. වචන වල අර්ථයක් නැති වෙනවා. එහෙම එහෙම ඒක දන්නවා ස්වාමීන් වහන්සේ මම. ඔව් එතකොට එහෙමනම් එහෙමනම් මේ මේ අපි මේ දැන් මෙතන තියෙන්නේ ඇත්තටම මේ සිත කියන එක හරියට දැක්කොත් සිත කියලා දෙයක් නැහැ. එහෙමයි. මෙතන තියෙන්නේ අර අපේ අර ඒ දේශනේ ඇහුවේ නැහැ ඔබතුමිය. ඒකයි දැන් එතන අපිට පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. දැන් අපි අපි අපි මේ ප්‍රඥප්ති සම්මුති මේ වලට වැහිුන් නැත්නම් අපි මේ දාගත්ත නම් ටිකනේ අපි මේ තේරම අම්මා තාත්තා මේ ඉර හඳ තේරම අපි දාගත්ත දේවල්නේ. එතකොට ඒව නැත්තම් ප්‍රභාස්වරයිනේ. එහෙමයි. එතකොට සම්මුති ප්‍රඥාප්ති නැහැ කියන්නේ සංඛාරා නැහැනේ, සිතුවිලි නැහැනේ. එහෙමයි එහෙමයි. ඒක සිතුවිලි නැති තැන කෙනෙක් නැහැනේ. එහෙමයි එහෙමයි. එතකොට සබහාදාම් වගේ ගහ වගේ කොච්චර අතු කපන් ගියත් එක hina වෙලා ඉන්නේ කොච්චර ගහ පුදලා ගියත් ගහ ගහට ගහ බනින්නේ නැහැ ගහ එපා කියන්නේ ගහේ අතු කඩන් ගියාට ගහේ ගෙඩි කඩන් ගියාට අර බුදුන් වහන්සේම දේශනා කරනවා ආනන්දේ මේ දැන් බුදුන් වහන්සේම කියනවා වික්‍රමහසලට මේ මේ ගසේ අතු කඩන් ජේතවනාරාමයට එන අය මේ ගස්වල අතු කඩාගෙන යනවා මේ ගස්වල ගෙඩි කඩාගෙන යනවා නමුත් මේ ගහ එපා කියන්නේ ගහ කම්පා වෙන්නේ මේ මේ මේ මේ මෙතන මේ කෙනා නැති වුණ ස්වභාවය මේ පෙන්වන්නේ ඔව් ස්වාමීන් වහන්සේ පිටිවිලි වල පිටිවිලි වල මිදුණු ස්වභාවය සිතින් මිදුණු තැන සිත නැති බව සිතක් කියලා දෙයක් නැහැ උලඟ වාගේ එහෙමයි එතකොට මේ දැන් මේ අපි අපිට දැන් අපිටම අපිට දැන් වර්ධිනවා කියලා දෙයක් නැහැ හරියනවා කියලා දෙයක් නැහැ වර්ධින එක හරියන එකයි සමානයි එතකොට අපිට බැන්නා කියන බයින එක හොඳයි ඇයි එතකොට මෙතන අපිට දකින්න පුළුවන් එතකොට කියලා නැත්නම් බැන්නට වැඩක් නැහැ මෙතන හරි ගැඹුරුයි. එකපාරටම ගන්න බෑ. මෙතනට එකපාරටම පස්සෙන් මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. මට දැනෙනවා ඒක. ඔව්. අපහසු තියෙන දේශනයක් ඇහුණාද? මේ අපි නම් ඒක නිතරම ඒ දේශනේ අපි ඒ දේශනේ නිතරම දානවා. ඒ කියන්නේ පුංචි දරුවා ඔබ පොඩි කාලයට ගියොත් ඔබ මව්කුසෙන් එළියට ආපු තැනට ගියොත් ඔබේ සිත ප්‍රභාස්වරයි. එතකොට ඔබ දන්නේ නැහැ මේ මුකුත් මේ මේ ඉරක් තියෙනවා හඳක් තියෙනවා දිව්‍ය ලෝකයක් තියෙනවා නිර්යයක් තියෙනවා මේ මේ මුකුත් ඒකට ඔබ පොඩි දරුවා දන්නේ නැහැ. එහෙමයි ක්‍රිස්තියානා ඉන්නෝ මුස්ලිම්මා ඉන්නෝ මොනවත් නැහැ. මේ මේ සත්තු ඉන්නෝ කුරුල්ලෝ ඉන්නෝ මිනිස්සු ඉන්නෝ කතන්දර මුකුත් නැහැ පොඩි දරුවා ගා. පොඩි දරුවා ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරයි කියන්නේ සම්මුති ප්‍රඥප්ති මුකුත් නැහැ. නම් නැහැ. එහෙමයි. එහෙමයි. පොඩි දරුවාට කොහොමද පළවෙනි සිත හටගත්තේ? එන්නේ එතන ඒ පළවෙනි සිත හට ගැනීම අදටත් මේ සිත හටගන්නේ ක්‍රමයටමයි. ඒ සිත නියාමයේ. ඒ කියන්නේ මේ ප්‍රභාස්වර සිත අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක. එහෙම නැත්නම් මේ සංඛාරා හැදුනේ කොහමද? කොහමද ප්‍රභාස්වර සිතේ මේ මෙතන මේ දෙයක් හැදුනේ? දැන් හැඩතලයක් ආලෝකයක්. ආලෝකයක් විතරයි. පොඩි දරුවට ඒ ආලෝකේ නම් නැහැ. පොඩි දරුවට ශබ්ද ශබ්ද විතරයි. පොඩි දරුවට නම් නැහැ. ඉතින් ඉරිසියාවකුත් නැහැ, වෛරයකුත් නැහැ, ඒව ගැන අදහසකුත් නැහැ. එහෙමයි. දැන් තමයි අපි යන්නේ. නිවන් දකින්නේ. ඒතර සහතන් වහන්සේගේ ස්වභාවය එතනයි තියෙන්නේ. ප්‍රභාස්වරං චිත්තං. ඒ ප්‍රභාස්වරං චිත්තං කියන තැනට අපි අවදි වෙන්නේ කොහොමද කියන එක තමයි මේ මාර්ගය තුළ සිද්ධ වෙන්නේ. ඒකයි බුද්ධ දර්ශනය කියන්නේ. දර්ශනය කියන්නේ එතන එතන දකින්න හැටි, එතනට එතනටපත් වෙන හැටි. ඔව් ඔව්. ඒක ඒක ඒක ඒක ඒක දැනෙනවා. මෙන්න මෙහෙම දෙයක් දැනෙනවා. මේක අවිඥානිකයි සවිඥානික නෑ. ආත්මීය දෙයක් නෙමෙයි. දැන් මේ ගහ ආත්මීය දෙයක් නෙමෙයිනේ. එහෙම එහෙම. ඒකවල දැන් අපි අපි අපි කියන්නේ නෑනේ මේ මේ මේ ගහට රිදෙනවා මේ ගහ බනිනවා අපි එහෙම කියන්නේ නැහැ එතකොට අන්න ඒ ඒ ඒ ආත්මීය ස්වභාවයක් අපි අපි පනවන්නේ නැහැනේ එහෙමයි නමුත් ඇත්තටම ඇත්තටම මේ අපි අපි කියන අපිට ආත්මයක් තියෙනවා ගහට ආත්මයක් නැහැ කියලා. නමුත් බාඳුරාවකින් ගහක් ගත්තොත් සතෙක් ආවොත් ඒ ගහ ඒ ඇතුළට මලට වහනවත් එක්කම මල වැහෙනවා ගහ ගිලිනවා. එහෙමයි. ඇත්තටම එතන ආත්මයක් නැහැ කියන්න බෑනේ. අපි ආත්මයක් පනවන්නේ නැත්තේ කියන එක. ඒ කියන්නේ දැන් දැන් දැන් අපි දන්නවා මේ ඔය ඔය නිදුකුම්බා වගේ ශාකයම නැත්තම් ඔය ඔය මේ මුරුංගා ඒ වගේ ඒ කුලයට අයිති ශාක හවසට ඉරු එළිය බහිනකොට කොළ ඔක්කොම ඇකිලිලා ගහ නිදී ගන්නවා. අපි එහෙම කියනවා. ගහේ කොළ ඔක්කොම හැකිලෙනවා අපිට පේනවා. එතකොට අපි කියන්නේ නැහැ ගහට ආත්මයක් තියෙනවා කියලා. දැන් අතන අපි හුස්ම ගන්නවා. ගහ ගහත් හුස්ම ගන්නවා. ප්‍රභාසස්ත්‍රසනේ කරනවා. අපි කියන්නේ නැහැ ගහට ආත්මයක් තියෙනවා කියලා. අපි ගහ පොළවේ තියෙන ඕජාව උඩට උරනවා. අපි කෑම කනවා. ගහත් කෑම කනවා. අපි කියන යන ගහට ආත්මයක් තියෙනවා කියන්නේ. එහෙමයි එහෙමයි. ඇයි ඒත මොකේ වෙනස මොකද්ද එතකොට? මෙන්න මෙතනයි මේ අපි විසඳ ගන්න තියෙනවා. ඔව් එතන අතන අපි අර රස්සාවේටපත් වුණාම ගහ වගේ. ආත්මයක් නෑ. නේතම් මම නේතමසි නමේසෝ අත්ත. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නෑ. එතකොට මේක සවිඥානික නෑ. අපි රැවටිලා ඉන්නවා සවිඥානිකයි කියලා. එහෙමයි. මෙතන අවිඥානිකයි ගහ වගේ. අපිට ඒක දකින්න අවබෝධ කරගන්න විදිහක් නැහැ. අන්නේ අවබෝධ කරගත්තොත් තමයි ඔබ මිදුණා වෙන්නේ. එහෙනම් මට මං ඉන්න තැන ගහක් එක්ක බැලුවොත් මෙන්න මේ තැන ස්වාමීන් වහන්සේ. නෑ නෑ නෑ නෑ. දැම්ම හදිසි වෙන්න එපා. දැන් ප්‍රශ්නේ එතන තාම දැන් පළවෙනි සිත හැදුනේ කොහොමද? එතනයි තියෙන්නේ. දැන් ඔය කියන්න යන්නේ සිතක්. ඒ සිත හැදුනේ කොහොමද? අන්න එතනයි කියන්නේ. සිත හැදෙන්නේ නැත්තම් සිත හැදෙන හැටි දැක්කොත් විතරයි සිත හැදෙන්නේ නැති හැටි දකින්න පුළුවන්. සිත හැදෙන්නේ කොහොමද? සිතක් හැදෙන්නේ නැත්තම් ඔබට ගැටලුවක් තියනවාද? ඔව් ස්වාමීන් වහන්සේ ඒක නම් එහෙමයි. සිත හැදෙන්නේ නැත්තම් ඔබට ගැටලුවකුත් නැහනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හැදුනේ කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාර උනේ කොහොමද? ඒ සංඛාර උපේක්ෂා ඥානයට යන්නේ කොහොමද? සංඛාර වලින් මිදෙන්නේ කොහොමද? සබ්බ සංඛාර සමතයට එන්නේ කොහොමද? එතනයි අවිද්‍යාව ප්‍රහාණය සිද්ධ වෙන්නේ. එහෙමයි. අවිද්‍යාව ප්‍රහාණය සිද්ධ වෙන්නේ සංඛාර සමතය වුණොත් පමණයි. සංඛාර උපේක්ෂා වුණොත් පමණයි. සංඛාර කියන්නේ මේක හැදෙන හැටි. ඒක අවිද්‍යාව කියන්නේ නොදන්නකම. එහෙමයි. ඒක අවිද්‍යාවෙන් මේ අවිද්‍යාව කියන නොදන්නකම මේක හැදෙන හැටි දැක්ක ගමන් නැති වෙනවා. අන්න අවිද්‍යාව අශේෂ විරාග නිරෝධයට එනවා. ඒ කියන්නේ අවිද්‍යාවට ශේෂ අවිද්‍යාව නැති වෙලා යනවා. විද්‍යා ලෝකේ පහළ වෙනවා. එතනට එනෝනේ අවිද්‍යාව ඇතිතාක් මේකෙන් මිදීමක් නැහැ. ඒකයි දස සංයෝජන වල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිද්‍යාව තියෙන අවසානෙ මිදෙන්නේ රහත් භාවයේ ලබන්නේ අවිද්‍යාවේ අවිද්‍යාව ඇතිතාක් මම ඉන්නවා මාන්නේ තියෙනවා මිනීම තියෙනවා මැනීම තියෙනවා අනිවාර්ය අනිවාර්ය එතකොට මේ අවිද්‍යාව කියන්නේ පර්ණේ සිත හැදෙන හැටි නොදන්නකම පළවෙනි සිත හැදුනේ කොහමද ඔබතුමියට ඒ ගැන අදහසක් තියෙනවද පළවෙනි සිත හැදෙන ගන්න දැන් අදහසක් නෑ ස්වාමීන් වහන්සේ. අතර මේ දේශනා අහන්න. අසු දේශනා දිගටම ඉදිරිපත් කරලා තියෙනවා. අභිඥා දේශනා කියලා ගැඹුරෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මම අහන්නේ තියෙනවා. මෙන්න මෙතනයි වැදගත්ම තැන. ඒ කියන්නේ මෙතන සවිඥානික නෑ ආත්ම කතාවක් නෑ. මේ ගහට ආත්ම කතාවක් නෑ වගේ අපි මේ කියන තැන ආත්ම කතාවක් නෑ. එහෙමයි. ඒක අවබෝධ වුණොත් නැවත උප්පත්තියකුත් නැහැ. එහෙමයි. සියල්ලේ මිදුණා මේ මොහොතේම සබාධාම දකිනවා. එහෙමයි. ඒ සබාධාම තුල කෙනෙක් නැහැ. එහෙමයි. එහෙමයි. මෙයයි අවබෝධ වෙන්න ඕනේ. එහෙමයි. එතකොට එහෙමනම් පළවෙනි සිත හැදෙන්නේ සවිඥානික මනසකට හසුවන්නේ නැහැ. අවිඥානික මනසකටයි හසුවන්නේ. ඒක ආත්මීය කතාවක් නෙමෙයි. මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ. ඒක ආත්ම දෘෂ්ටියක්. දැන් මේක ගහ සමානයි. එහෙමනම් ගහට ගැටලුත් නෑ අපිට ගැටලුත් නෑ. එතන කොහොමද අපි දකින්නේ? දැන් මේ දරුවා ඉපදෙනවා. මව කුසේ එළියට ආවට මේ මේ දරුවා මුකුත් මේ සංඛාරා නෑ කියන්නේ සංඛාරා එහෙමනම් හැදෙන්නේ කොහොමද කියලා දැන අපි බලන්න ඕනේ. එහෙමනම් මේ දරුවට මේ මේ මේ චක්කු ප්‍රාසාදයට ආලෝකයට ප්‍රසාදවත් වෙනවා අර කණ්ණාඩිය අවුවට දිලිසෙනවා වගේ. එහෙමයි. එතකොට ආලෝකයට දිලිසුණාට ඒකේ නැහැ නම් මුකුත්. එහෙමයි. ඒක සිද්ධ වෙනවා. ආලෝකයට දිලිසෙනවා. දැන් අපි ගත්තොත් සෝත ප්‍රාසාදයේ ශබ්දෙට මේ ශබ්දෙට මේ ප්‍රාසාදයේ කර්ණ සංඛ්‍ය හෙල්ලෙනවා. පටලෙ හෙල්ලෙනවා. කම්පණය වෙනවා. ප්‍රතිකම්පන සිද්ධ වෙනවා. එහෙමයි. නමුත් ඒකේ නමක් නැහැ. හඳුනා ගැනීමක් නැහැ. දරුවට ඒකයි තියෙන්නේ. සද්දේ සද්දේ විතරයි, වර්ණ වර්ණ විතරයි. දරුවට මේ ශබ්ද, වර්ණ, ගන්ධ, රස කියලා ඒවා නැහැ. එහෙමයි. ඒවා හඳුනා ගැනීම නෑ සංඛාර නෑ. හඳුනා ගැනීමක් නෑ. සංඛාර නෑ. ගැනීමක් විතරයි. හඳුනා ගැනීම නෑ සංඛාර නෑ. එහෙමයි එහෙමයි. ඔන්න ඕක සිද්ධ වෙන්නේ කොහොමද? දැන් හැඩතලේ එනවා. අපි උදාහරණයක් ගමු අම්මගේ හැඩතලේ එනවා. එනකොට බාහිරින් සද්දයක් දානවා පුතේ මේ අම්මා. අම්මා අම්මා කියන ඔය වචනේ දාන්න දාන්න ප්‍රතිකම්පණය වෙනවා සරාලේ ඒ අහස විදුලි කරනකොට මෙහි ජනෙල් හෙලෙනවා වගේ කම්පන සංඛ්‍යාත සමාන වෙනවා ඒ ස්වරාලේ ඒ ඒ විසිල් එක වගේ අර පාස්වාස වාතයත් එක්ක අර ප්‍රතිකම්පණයට අම් මාමා මාගාල කියවෙනවා. ඔය ශබ්දෙක ඔය ශබ්ද එකතු වෙනවා අර හැඩතලයට. එහෙමයි. ඒක ස්වභාවික සංසිද්ධියක්. අර රූපෙට නාමයේ ගැට ගැසීම, නාම රූප ගැට ගැසීම නිසායි විඥාන කියන සිත පහළ වෙන්නේ. හරි. ඒක ස්වභාවික සංසිද්ධියක්. දැන් මේ ගහෙත් ඒක සිද්ධ වෙනවා. අපි ඒක කියන්නේ. ජපානයේ පරීක්ෂණාගාරවල ඒ ජපානයේ පරීක්ෂ පරීක්ෂණායතනවල කරලා තියෙනවා මේ ගස් ඉස්සරහා සද්ද දාලා තියෙනවා. එක එක ශබ්ද වලට මේ ගස්වල වෙනස්කම් සිද්ධ වෙනවා. එහෙමයි. නමුත් ඇත්තටම මේ මේ පරීක්ෂණාගාරවල විවිධාකාර විදිහට කරලා තියෙනවා. අපි අපේ ගම්වල කියන කතාවක් තමයි මේ කතා කරනකොට අඹ ගස්වල ගෙඩි වැඩියෙන් හැදෙනවා කියලා. මෙන්න මේ වගේ. එහෙමයි. දැන් අර බල්ලෙකුට වගේ සතෙකුට කෑම දෙනකොට පිඟානට තට්ටුවක් දානකොට ඒ බල්ලගේ සද්ද කෙලවරනවා. එහෙමයි. එතකොට බල්ලට මේ ශබ්දයට රූපම වෙනවා. එහෙමයි. එතකොට ඒක ඒක ආත්මයක් නෙමෙයි. ඒක මේ ගහ ආත්මයක් නෙමෙයි. ඒක ස්වභාවික සංසිද්ධිය. එහෙමයි. ඒ ස්වභාවික සංසිද්ධියට අපි ආත්මයක් කියනවා. එහෙමයි. ආත්මයක් නෑ. මෙන්න මේක සිද්ධිය දැන් ආලෝක හැඩතලයේ එනකොට ශබ්දේ පටිච්ච වීම ශබ්දය මේක ගැට ගැසීමයි ඇත්තටම සංඛාරා කියන්නේ. මේ මේ මේ සංකත සංකාර සංකාරත්තය සංකතං අபிසංකරෝති කියන දේ ඊටාම ගැඹුරුයි. ඒ කියන්නේ රූපං රූපත්තය සංකතං අபிසංකරෝති කියන එක ඊටාම ගැඹුරුයි. මේ මේ මෙතන කියන්නේ ද ශබ්දය කියන්නේ අපි ශබ්දය කියන එක සංඥාවක්නේ. ශබ්ද සංඥාවක්. එතකොට මේක ආලෝක හැඩතල කියන්නේ සංඥාවක්. ඒක ඒක ඇවිල්ලා වර්ණ සංඥාවක්. මේ සංඥා සංඥා එකට මිශ්‍ර වීම තමයි එකතු වීම තමයි ඇත්තම සංඛාර කියන්නේ. එතන ආත්ම කතාවක් නැහැ කොහෙවත්. එතන ආත්ම කතාවක් කොහෙවත් නැහැ. දැන් අපි හිතමු මේ දරුවා ඔබව අරන් යනවා ඇමරිකාවට. ඇමරිකාවේ සුදු ජාතික යුවලක් ගාව ඔබ හැදෙනවා. එතනදී අර විදිහටම හැඩතල එනකොට අම්මා කියන්නේ මද කියලා කියන්නේ. ඒ හැඩ ඒ හැඩතලේ වෙනස් ආලෝක හැඩතලෙත් වෙනස්, ශබ්දෙත් වෙනස්. එහෙම. උත්තර ඉඳලා ඒ ශබ්ද භාවිතා කරනවා. ශබ්දයි වර්ණ රූපයි ගැට ගැසෙනවා. ඔබව අරන් යනවා ඉපදුණු දවසේම චීනෙට. ඒතර චීනේ හැඩතල වෙනස් අම්මගේ. ඒ වගේම ශබ්ද වෙනස්. චීන් චීන් ගාන ශබ්ද අපි දන්නේ නැහැ. එතකොට ඒ ඒ ශබ්ද නේද මේ තියෙන්නේ. මේක ධ්වනියක් තරංගයක් මේක ශක්ති ස්වභාව මේ මේක ඇවිල්ලා මේක වෙනස්ම දෙයක් මේක අජීවි සජීවි නෑ අවිඥානික නෑ ආත්මීය දෙයක් නෙමෙයි දැන් පෙර සංඥා නව සංඥා වෙනවා ඒ කියන්නේ අදත් මේ මොහොතේ අර අම්මගේ හැඩතලේ එනකොට ශබ්ද එනවා අම්මා කියලා එහෙම නැත්නම් කවුරු හරි කෝල් එකක් දීලා කියනවා අම්මා කියලා කියනකොට ඔබට අම්මගේ රූපෙම වෙනවා ඇයි අර කලින් ශබ්ද ගැට ගැහුණ රූපෙට එහෙම මේ ශබ්ද විතරක් නෙමෙයි අම්මගේ සුවඳනුත් අඳුරනවා එහෙමයි මේ හැමදේම ගැට ගහනවා ශබ්ද වර්ණ ගන්ධ රස පහ සුද්ධාස්ත්‍රකේම පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාස්ත්‍රකේ ගැට ගැසීමයි රූප කලාප ප්‍රසාද රූපය හැදෙනවා කියන්නේ අන්නේ ප්‍රසාදය ස්පර්ශය කියන්නේ ඒ ස්පර්ශය තමයි වේදනා සංඥා සංකාර කියන මේ කිච්චේ කියන්නේ ඒක ඇවිල්ලා ආඥාවක් නෙමෙයි. එහෙමයි. එහෙමයි. මෙතන ආඥාවක් නැහැ. එහෙමයි. දැන් පෙර සංඥා නව සංඥා කියලා කියන්නේ අදත් එන්නේ මොකද්ද? කලින් දෙකක් තමයි අපි දන්නේ. කලින් ආපු නැත්නම් අපි දන්නෙත් නැහැ. කලින් ආවේ සීනෙන් ආපු શબ્ද ටික නම් අපි සීන භාෂාව විතරයි දන්නේ. එහෙමයි. මේ શબ્ද શબ્ද කොහෙද තියෙන්නේ? શબ્ද මේ ලෝකේ හැමතැනම තියෙනවා. શબ્ද වලට අපි මොකටද මේ එහෙමයි. මේක ඇත්ත දැක්කොත් එහෙම මෙතන ආත්මයක් නැහැ. එහෙමයි ස්වාමීන් එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි මේ විචාරයක් මේ කරන්නේ එතකොට. දැන් අපිට අපි එක එක શબ્දවලට එක එක විදිහට මේ මේ මේ මේ සම්මුතිය තුළ ඒ ඒ ඒවට ඇලෙන ගැටීම සිද්ධ වෙනවා. තව පුරු ශබ්දවලට ඇලෙනවා. පුරු නැති ශබ්දවලට ගැටෙනවා. හුරු නැති හැඩතල වලට ඇලෙනවා. හුරු හුරු හැඩතල වලට ඇලෙනවා. හුරු නැති හැඩතල වලට ගැටෙනවා. දැන් අපි කියනවා රාගයේ දේශය කියලා. එහෙමයි. එහෙම දෙයක් නැහැ. තියෙන්නේ පෙර සංඥා නව සංඥා. සංඥා නැවත අபிසංකරණයක් තියෙන්නේ අපි මේ ආත්මයක් කියන කතාවේ. එහෙමයි සර්. ඒකයි රූප රූපත්‍ය සංකතං අபிසංකරෝති වේදනා වේදනත්‍ය සංකතං අபிසංකරෝති සංඥා සංඥාත්‍ය සංකතං අபிසංකරෝති විඥාන විඥාත්‍ය සංකතං අபிසංකරෝ සංකාර සංකාරත්‍ය සංකතං අபிසංකරෝති කියන්නේ ලොකු දාමක්. ඒකයි කිව්වේ මේ දර්ශනේ බුද්ධ දර්ශන බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන ධර්මයේ ගැනයි අපිට තියෙන්නේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ අපි එතකොට තමයි බුද්ධ කියලා කියන්නේ දැන් මේක අවබෝධ කරගත්තාම දැන් මෙහෙ මොහොතේ හැඩතලයක් වෙනවා. ඒ හැඩතලයට අපි කියන්නේ මේ දැන් හිත කියන්නේ හැම මොහොතෙම එන එන අරමුණු වලට. අරමුණු කියන්නේ හැඩතල වලට. එතකොට දැන් මේ මොහොතේ සිතට එන අරමුණක්. ඔබ සමහරට මේ අහන දේම අරමුණක් වෙනවා. මෙන්න මේ වගේ. දැන් මේ එන හැඩතල අපි කියන පොත පොත දකින්න හිත දැම්මට පොතක් පේනවා. එතකොට පොත පොත කියන අරමුණ ආවා. අරමුණම තමයි හිත කියන්නේ. වෙන සිතක් නැහැ. එතකොට මේ අරමුණ පොත කියන එක අපේ පෙර මතකයක්. ඒක නැත්තම් පෙර සංඥාවක්. මේ සංඥාව නැත්තම් මෙතන පොතක් කියලා දෙයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක දැක්කහම බාහිර පොතක් ගැන අපි හොයන්නේ නැහැ. අපි දන්න මේක සිතක් මේ සිත නියාමයක් කියලා. ඒවනම් බාහිර මහ භූත, බාහිර හතර මහ භූත ඇල්ලුවත් අදගතියක්, වර්ණයක්, શબ્දයක් විතරයි. ඒවා නැහැ මේ මේ ඔය පොත් කතා ඒව කතාව නැහැ. මැටි නම් මැටි. මේකේ කෝප්ප මේක මේ මහා භූතනේ මැටි කියන්නේ. හතර මහා භූත. හතර මහා භූතවල නෑ අපි කතා කරන නම් එකක්වත්. එහෙම එහෙම ඒක අවබෝධයි. දැන් මේ මොහොතේ එන අරමුණ නම් සිත කියන්නේ එතන පොතක් හම්බ වෙන්නේ නැත්නම් යථාභූත ඥානය කියන්නේ මෙන්න මේ යථාභූත වෙන හැටි දකිනවා. හැම අරමුණකම දකිනවා. දැක්කොත් වෙන්නේ මොකද්ද? පොත හම්බ වෙන්නේ නැහැ. පොතක් හම්බ වෙන්නේ නැත්නම් එහෙම දෙයක් හිතකක් තියෙන්න බෑනේ. හිතක ඝනවස්තු මුකුත් නැහනේ. එහෙමයි. හිතක් කියන්නේ නිකන් සිතුවිල්ලක් විතරයි. ඒක එහෙම දේවල් මුකුත් නැහනේ හිතක. ඒතකොට හිතෙත් පොතක් හම්බ වෙන්නේ නැහැ. බාහිරම පොතක් හම්බ වෙන්නේ නැහැ. අරමුණු එනවා යනවා ඒවට හිමිකාරයක් නැහැ. එතකොට ඒ දැන් පොත කියන එක බාහිරෙත් නැත්තම් හිතෙක් නැත්තම් මේන අරමුණෙන් මිදෙනවා කියන්නේ ශුන්‍යතාවයට එනවා. අන්න ශුන්්‍යතාවය. අන්න වෙනවා අනිමිත්තයි නිමිති හම්බ වෙන්නේ අනිමිත්ත ශුන්්‍යතා අප්‍රණීත චේතෝ විමුක්තිය චිත්ත විමුක්තිය දකිනවා. විමුක්තිය කියන්නේ නිදීම. හිතෙන් මිදෙනවා. අන්න එයයි නිදීමයි නිවන කියන්නේ. නිවන කියලා දෙයක් නෑ. මේ නිදීමයි නිවන කියන්නේ. තමන් තමන්ගේ දුක් ඔව් තමන් කම්පා වෙන්නේ දුක් විඳින්නේ මේ ආත්මයක් කියලා දෙයක් තියෙන දැනීමක් එක්කලා ඒ දැනීම තියෙන්නේ රැවටීම නොදන්න මේ සත්‍ය නොදන්න කම නිසායි එහෙමයි. දැන් එතකොට ඔබට වැටහෙනවා මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මෙන්න මේ සත්‍ය. ඒ කියන්නේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආත්මය අනුගිය දෘෂ්ටිය අයින් කරොත් ශුන්‍යතාවයේ දකින්නවා කියලා. මොගරාජ සූත්‍රයේ හොඳට පේනවා ශුන්‍යතෝ ලෝකං අවේකස්සු මොගරාජ සදා සතෝ අත්තානු දිස්සී කුහච්ච ඒවම් මට්ටු සරෝසියා ඒවා ලෝකං අවේකන්තං මච්චු රාජා නපසති අන්නේ කෙනාට මරණයක් හමු වෙන්නේ නැහැ කිය. මරණය කියන්නේ මේ හදාගත්ත නමක් සිතුවිල්ලක්. මේ මොහොතේ හැසිරෙන සිට මේ මොහොතේම නැති වෙනවා. මේක ස්පාක් එකක්. ආලෝකයේ තියෙනකොට මෙතන අර ආලෝකෙට ස්පාක් වෙනවා වගේ තමයි අරමුණ කියන්නේ. ආලෝකේ නැති වෙනකොට නැති වෙනවා. මේ මේ සිත මේ පැත්තට හරනකොට ඒ ස්කන්ධ ඒ කියන්නේ ඒ හැඩතල වෙනස්. ස්කන්ධ කියන්නේ හැඩතල. එතන මේ පැත්ත හරනකොට ඒ හැඩතල වෙනස්. මේකට මේක සම්බන්ධ නැහැ. එතනම ඇති වෙලා නැති වෙනවා. උත්සා සම්භූතං උත්සාහනම් භවිෂ්‍යති. එතකොට මෙතන මෙතන ඒ ක්ෂණයක්වත් පවතින්නේ මේ සිතක් කියලා දෙයක් මේ හැම හැම හට ගන්න හට ගන්න හැම සිතම එතනම මිය යනවා. දැන් මේ සිතනේ මැරෙන්නේ. සිත මැරෙන ඉඳන් කය වලලා දාන්න. කය ආවන්න එකට දාන්න ඔය කුච්චලා දාන්න. දැන් එතකොට සිත තමයි එතකොට මේ මැරෙන්නේ. දැන් හිත මේ මොහොතේත් මැරෙනවා. ෂණයක් ෂණයක් ගන්න බෑ. ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ. ෂණ සම්පත්තිය කියන්නේ මෙන්න මේ ෂණේ අවබෝධ කරනවා. අහකට මරණයක් නැහැ. මරණය කියලා කතාවක් නැහැ මේ. මේක එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිව්වේ ඒකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙතන ආත්ම කතාවකුත් නැහැ. මෙතන ගහ වගේ ඒතකොට අපිට උලං ගහට ගහ හරි සනීපෙට උලං ගමනවා වදිනවා ඒක අවබෝධ වුණාම අපිත් ඒ වගේ කුලක වගේ ඇවිල්ලා උලං වදිනවා යනවා අපිට ගැටලුවකුත් නැහැ අපිට අපිට ගැටලුවකුත් නැහැ අපිට සිවුරක් එකයි කෑවත් එකයි නැතත් එකයි මොනවත් මොනවත් එකයි මොකද මේ ශරණයයි අපි අපි මේ ශරණේ මේ ශරණේ විතරයි ඒකයි අපි අවුරුදු 5 බෝනික් එක් හොයනවා අපි අවුරුදු 10 5 ශිෂ්‍යත්වය හොයනවා අවුරුදු 15 දී ඕලෙවල් කරන්න හොයනවා අවුරුදු 20 දී ගෑල් ළමයි පිරිමි ළමයෙක් ගැන හිතනවා පිරිමි ළමයි ගෑල් ළමයෙක් ගැන හිතනවා අවුරුදු 30 වෙනකොට ගරුවෙක් ගැන හිතනවා ගෑක් ගැන හිතනවා වාහනයක් ගැන හිතනවා අවුරුදු 40 50 වෙනකොට මුණුබුරෝ ගැන හිතනවා අන්තිමට මැරෙන්න යනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා එතන එතන හිතපු දේ බලන්න එහෙනම් අතන මේ මේ සිත ඉපදුණු දවසේ ඉඳන් මැරෙන්නේ එකම කෙනා නම් අදත් බෝනික්කෝ ගැන හිතන්න අර අවුරුදු පහේ හිට බෝනික්කා ගැන එතන විතරයි හිතුවේ. ඒ සිත එතන ඉවරයි. අපි දැන් දැන් අර දැන් ඉන්න දැන් එහෙමනම් අර තාමත් ආච්චිලා සීයලා අර අර අවුරුදු 20 දී අර ගෑල්ලාම පිටලම හෙව්වා වගේ තාමත් යන්න ඕනේ ගෑල්ලාමේ පස්සේ. පිටලම පස්සේ එහෙම වෙන්නේ නැහැ. ඒ සිත එතන ඉවරයි. මේ දැන් ඔබතුමිය මේ හිතන එකත් ඊගා <laughs> මොහොත ඉවරයි. ඉතින් මොකටද අපි අපි මොකටද කම්පා මෙතන එක එක එක සිත එතන ඉවර නා ඊගාව සිත අලුත්නේ. ඒ ගස්වල මල් සිතනේ හැමදාම උදේට අලුත් මලක්. එහෙමයි. ඒ අලුත් සිතක් නේ හැම ෂණේම. හැම ෂණේකම අලුත්. දැන් කොහෙද දුකක් තියෙන්නේ? එහෙමයි එහෙමයි. ඇයි දැන් කම්පා? කොහෙද කම්පා කොහෙද මොනවත් තේජ දැන් මුකුත් හොයන්නේ නැහැ දැන්. අන්න ඒක තමයි මේ ඇත්තටම මේ ධර්මයේ තියෙන වටිනාකම. බුදුන් වහන්සේ විතර ඇත්තටම මේ මේ විදර්ශනා ඥානය කියන්නේ ඕකටයි. අපි සමතේ අවශ්‍ය වෙන්නේ මේ සිත දකින්න බෑ. මේ සිත විසිරෙන. දැන් ඔබතුමිය සිත හැමතැනම එක එක ඒවා හිතනකොට මේ හිත පේන්නේ මේ ශරණේ පේන්නේ ඒ ශරණේ දකින්නයි අපි මේ සමතේ අපි මේ සිත විසිරෙන එක නවත්ත ගන්න ඕන නිසායි කියන්නේ. ඊට පස්සේ විදර්ශනා කරනවා කියන්නේ සිත දකින්නවා කියන එකයි. එහෙමයි. ඒක අපි හිත දකින්න හැටි කියන්නේ. ඒක අපි ප්‍රතිපදාව ගැන කියන්නේ. ඒකයි අපි අදහලා තියෙන ප්‍රභාස්වර සිත ක්‍රියාසිත කියන්නේ ක්‍රියාවලිය පේනවා. අවිදින පොළව කියලා දෙයක් නැහැ. කකුල කියලා දෙයක් නැහැ. ඒ විඥානේ ඔක්කොම හිතන කියන්නේ මේ පොළව කියලා. ඔබතුමී ඒක නාපෝතේ තියෙනවා. පොළව කියලා දෙයක් නැහැ. කකුල කියලා දෙයක් නැහැ. අවිදිනවා කියලා දෙයක් නැහැ. ඔය ගස්වල අතු හෙලනවා වගේ මේක වැඩ කරනවා. අපි අපේ හිතෙන් එළියට ඇවිල්ලා බලාගෙන ඉන්න අපි දිහා. අන්න හරි ස්වාමීන් වහන්සේ. එතන එතන හරියට දැනෙනවා. එතනයි මොහොතට අවදි ඒ කියන්නේ ශුන්‍යතාවයට අවදි වෙන්නේ ඔන්නතර අපිට තේරුණා ඔබතුමිය මුලින් පැහැදිලි කරපු තැන අපි කිව්වානේ ඔබතුමිය හරි තැන ඉඳන්ද මේ කියන්නේ කියලා බලන්න ඕනි කියලා. අන්න එතනට පස්සේ ගහමත් ওই විදිහට පේනවා. අරනේ අවබෝධය තුලින් ආවේ නැත්නම් ඒක ඒක තමන් ඉන්නවා. මේ අවබෝධය තුලින් උතන්ට එන්නයි ඕනි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් දැන් අපි මේ දැන් කලින් දේශනේ අපි දාපු එකේ එතුමියත් ඇත්තටම අර මුස්ලිම් කාන්තාවත් එහෙමයි ඇත්තටම මේ ඒ ඒ හැමෝම විදර්ශනා ඥානෙ නැත්තේ මේ අවබෝධය නැහැ නැත්නම් මේ සමතය තුල උතන සමාධිමත් සිත එනවා. නමුත් අර විදර්ශනාව නැහැ. ඒක නිසා සමතය තුල සමාධිය ආවට අර පොට්ටපාද වගේ ආත්මය තුල ඉන්නවා. එහෙමයි. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු දර්ශනය නොදන්න තාක් මේක මේකෙන් මිදෙන්නේ නැහැ කවුරු. එහෙමයි එහෙමයි. හැබැයි මේ අවබෝධයක් වුණාට පස්සේ නැවත උපතක් ගැන කතාවක්වත් ඇති වෙන්නේ නැහැ කාටවත්. මොකද උපතක් වෙන්න කෙනෙක් නැහැ. කෙනෙක් නෑ ඇත්තටම ඇත්තටම දැන් මේ අපි වචන මෙහෙම පාවිච්චි කරත් ස්වාමීන් වහන්සේ ඒක ඉතින් ඒකෙත් ඒකත් අපි ගන්න සංඥා ගොඩක් මේ වචන කියන්නේ. ගොඩක් ඔක්කොම අපිට මේ හැමෝම කියන එකක් නෙමෙයි දිව්‍ය ලෝකයක් තියෙනවා. කියන්නේ ඉතින් දැන් මේ ඔබ වහන්සේ වමයි කතා කරපු දේ ඒරම සංකාර වෙනවා. ඒ ඔක්කොම සමතේ වුණා මුකුත් නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා. ඔබතුමීට දැනෙන තේරුණාද කියන්නේ එහෙම ඒ කියන්නේ මට කියන්නේ ඒක දැන් මේ මේ මේ වචනය මොකක් හරි කියන්න ඕනේ හින්දා ඉතින් ඒකටත් මට වචනයක් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඇත්තට දැන් ඔබතුමීට පුළුවන් ගමන යන්න දැන් ඔබතුමිය දන්නව මොකද්ද කරන්න ඕනේ කියලා ඔබතුමිය හිතට හිත දකින්නවා දැන් දැන් මෙතනින් දැන් ඔබතුමිය දිනු වෙනවා එහෙමයි අනාගත ඇත්තටම රහතන් වහන්සේලා ලංකාවේ නොහිටියොත් තමයි පුදුම. <laughs> අර අපි පැහැදිලි කරන කෙනාගේ කෙනාගේ දේවල් විසඳන විදිය දැකිනකොට අපිට හිතෙනවා මේ සියල්ලම රහත් භාවයට පත් වෙන ලං වෙනවා. <laughs> මේ අවබෝධය තුළ වුණ ඒ ඒ සියලු කෙලෙස් නැසනවා. සියලු කෙලෙස් නැසනවා එයාගේ. මේ සගෝර සතරේ අවසානයේ මේ දෘෂ්ටිය තුළ නැවත සකස් වෙන්න හේතු තියෙනවා. ඒකට හේතුව මේ ඔය ඔබට දැනෙන ඔය ඔබට දැනෙන දැනීම සංඥාව අති තීව්‍රයි. ඔය අවසාන චිත්ත දැන් මේ මොහොතේ ඔබ සමුගත්තොත් සද කූඩුවේ නැවත ඔය ඒ තීව්‍රතාවය තමයි තීරණය වෙන්නේ ඔබ සර්පයේගේ කුසේද ඔබ තිරියන් කුසේගේ කුසේද කොතනද කියලා. එහෙමයි සමහරවිට ඒක දැනෙනවා. ඒක දැන ඒකේ සිතුවිල්ලේ තියෙන අර ඒ ඒකේ ඝනත්වයේ අඩු සියුම් දෙයකින් යන මේක මෙහෙමයි මේක මේක මේක වෙනම කතාවක්. දැන් මේක දැන් අර මේ දැන් බයිසිකල් ඩයිනමෝවේ අපේ උපමාවක් දැම්මා. මේ බයිසිකල් ඩයිනමෝ කැරකෙනකොට ධන දින කියලා චුම්බකයේ කැරකෙනවා. ඊට පස්සේ නිල් පාටයි අතු පාටයි වයර් එකකින් කරන්ට් එකක් උපදිනවා. ඒ කරන්ට් එක ගිහිල්ලා බල්බ් එකට තිබ්බහම බල්බ් එක පත් වෙනවා. එතකොට මේ කරන්ට් එක කොහෙවත් තිබුණේ නැහැ. විද්‍යුත් ශක්තිය කොහෙවත් තිබිච්ච එකක් නෙමෙයි මේ චුම්බකයේ නොගැලපෙන දෙකක් අංශු නොගැලපෙන අංශ දෙකක් කැරකැවීම තුළ මැද්ද නොගැලපෙන දෙකක් මැද්දේ ශුන්‍යතාවයක් තියෙනවා. එයයි ශක්තිය කියන්නේ. අපිට මේ සිතෙත් අර චුම්බකයේ වගේම දෙයක් සිද්ධ වෙනවා. බාහිර නැති දෙයක් ඇත කර ගැනීම තුළ ශක්තිය උපදිනවා. ඒකයි චිත්ත ශක්තිය කියන්නේ. ඒ චිත්ත ශක්තිය හරියට බයිසිකල් ඩයිනෝගේ මේ දැන් උපදිනවා. මේ මොහොතේ මේ සිත්තේ චේතනාව තුළ චේතනාම් භික්කවේ කම්මම් වදම් කියන්නේ ඒක නැවත කර්මයට හේතු වෙනවා මේ අපිම කරගන්න දෙයක් අපේ කර්මය හදන එක මේක අතිශයින් ගැඹුරු විෂයක් වෙන ඔය ඔය විදිහට කතා කරන්න කියන්නේ හරි ලේසියෙන් අපිට විසඳන්න පුළුවන් මේ එන සිත අර දෙප නැති දෙයක් ඇති කර ගැනීම බාහිර ලෝකේ තියනවා කර ගැනීම අපිට නොදැනීම අපි අපි අපි කෙනෙක් ඉන්නවා කිව්වොත් බාහිරක් තියෙනවා කෙනෙක් ඉන්න බව යන්තම් හරි දැනුනොත් ඇලෙන ස්වභාවයක් ගැටෙන ස්වභාවයක් තිබ්බොත් ඒ කියන්නේ බාහිරත් ඇත්ත වෙලාමයි අනිවාර්යෙන් දෙකක් හැදෙනවානේ අනිවාර්යෙන් ඒකට ප්‍රත්‍යවර්තයි ද්වේතානුපස්සන සූත්‍රවල ඒක හොඳට පේන තියෙනවා එහෙමයි ස්වාමී මේ මේ ශක්තිය විඥාන ශක්තිය කියන එක මේ මොහොතේ ඇති වෙන නැති වෙන එකක් නමුත් ඒක අපි විසින්මයි මේක කරගන්නේ මේ අවබෝධය නැති නිසා හැබැයි මේ මේ සත්‍ය දකින්නකොට කම්පණය නැති වෙනවා ඔය වර්ණ, ශබ්ද, ගන්ධ සියල්ල එක වෙනවා. අටලෝ දහමින් කම්පාන වන ගුණය වගේ තිබ්බත් එකයි නැතත් එකයි ලාභ අලාභ නින්දා ප්‍රශංසා කීර්ති ඔය මොකක්වත් මේ ගහට වැඩක් නැහැ. ඔය ගහ බවට පත් වෙන අපිට වැඩක් තියෙන්නේ. එහෙමයි එහෙමයි. මේ දැක්කම අතිශය වටිනවා. මොකද මේ මොහොතේ ඔබතුමිය මේක දැක්කා කියන්නේ ඊගා මොහොතේ ඉඳන් පුදුම සෝයක් දැනෙනවා ඔබතුමියට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කියලා කියන්නේ මේ නිවන් මග යන අයට. ඒ ප්‍රණීත ඒ සාන්ත ලෞතුරු සුවයටපත් වෙනවා කියලායි කියන්නේ. ඔබතුමිය ඔය මිදීම තුළ ලබන සුවේ ලෞතුරු සුවේ. ඒක මේ ඇඳුමක් අරගෙන මේ සතුට වෙන එක නෙමෙයි ඇඳුම ගාව දවසේ එපා වෙනවා. ඒක එපා වෙන්නේ නැහැ. ඒක වෙනස්. ඒක වෙනස්. ඒක ඇවිල්ලා කිසිවිලක් නෙමෙයි. මේක අර ලුණු රහ වගේ එකක්. ලුණු රහ ඔබට කාටවත් කියන්න බෑ. අන්න හරි ස්වාමීනි. මේකත් ඒ වගේම ඔබට දැනෙන දැනීමක් මේ මිදීම. එහෙමයි. එහෙමයි. එහෙමයි. එහෙමයි. එහෙමයි. සුදු සතුටක් ඒක කියන්නවා. එහෙමයි ස්වාමීනි. කියන්න කියන්න. කියා ගන්න බැරි තරම් සතුටක් දැනෙන මේ පස්ස අවබෝධයක් කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දුකෙන් මිදෙනවා. ඒකයි බුදුන් වහන්සේ දුකෙන් මිදෙන මගක් හෙව්වේ. ඒකයි මේ චතුරාර්ය සත්‍ය දුකෙන් මිදෙන මඟ. ඒකයි මේ මේ දුක්ඛ සමුදය දකින්න හැදෙන හැටි සිත. දුක්ඛ දුක හටගන්නේ දෙයක් සිත හැදුනොත් කියන එක දකින්න. සමුදය සත්‍ය කියලා තමයි දුක සත්‍ය තියෙන්නේ. අනිවාර්යයෙන්ම. හැබැයි එතන ඒකේ සත්‍ය දැකීමයි මාර්ග සත්‍ය කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ දැකීම තුළ මිදීමයි නිරෝධ සත්‍ය කියන්නේ. සත්‍ය සත්‍ය. එහෙමයි ස්වාමීනි. මේ ආර්ය භූමියට ප්‍රවේශ වෙනවා කියන්නේ ආර්ය කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. පුජ්‍යල භාවයෙන් මිදුණු තැනයි ආර්යයන් කියන්නේ. එහෙමයි ස්වාමීනි. ආර්ය කියන්නේ පුජ්‍යල භාවයෙන් මිදුණු තැන මේ ගහවල. ආර්යයන් වහන්සේ කියන්නේ ලොකු තේරුමක් තියෙනවා. එතන කෙනෙක් නෑ. ඒකයි අපි නාම රූප දාලා නැත්තේ. මේ කෙනෙක්ගේ රූපයක් නැහැ, නමක් නැහැ. මෙතනදී අවද වෙන්නේ අර ශුන්්‍යතාවය තුල බුද්ධ ස්වභාවයටයි. බුද්ධ කියන්නේ බුද්ධ ස්වභාවය කියන්නේ මෙතන සිතුවිලි නැහැ. එහෙමයි. සිතුවිලි වලින් මිදුණු තැනයි බුද්ධ. ඒකයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන්නේ. යමෙක් දුකට වැටෙන්නේ සිතුවිල්ලක් නිසායි. ඒ සිතුවිලි වලින් මිදුණ තැන තියෙන්නේ බුද්ධ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නත්ති මේ සරණං අන්නං අපිට වෙන සරණක් නෑ සිතුවිල්ලෙන් හැදෙන දේ සිතුවිල්ලෙන්මයි මිදෙන්න ඕනේ එතකොට අවදි වෙන්නේ බුද්ධ ස්වභාවයටයි හැම සිතකම බුදුන් වැඩ ඉන්නවා කිව්වේ ඒකයි එහෙමයි ස්වාමී බුද්ධ කියන්නේ කෙනෙක් නෙමෙයි සිතුවිලි නැති ස්වභාවය අන්න හරියට ඒක මම කියන්න ඕනේ වහන්සේට දැනෙනවා ඔව් වහන්සේ කියන එක මට දැනෙනවා තේරෙනවා ඔව් නත්ති මේ සරණං ධම්මෝ මේ සරණං වරං කියන්නේ මෙන්න මේ ධර්මතාවය දකිනවා. එහෙමයි. ඇති වෙන නැති වෙන ධර්මතාවය තුල දෙයක් නැහැ. එහෙමයි. එහෙමයි. දෙයක් නැහැ. මේක දෙයක් නැහැ. අපි කතා කරන භාෂාවේ හැම වචනකම දෙයක් තියෙනවා. මේක දෙයක් නැහැ. ඒකයි අන්තවලින් මිදුරුතර මජ්ජේ ඥානං කියන්නේ. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා යෝ උභාන්ත දෙක අන්ත දෙකක් නැති තැන මැදක් නැහැ ඇලෙන්න. යෝ බාන්තේ විදිත්වාන ඒක විදිත්වාන කියන්නේ මිදුණු තැන. යෝ බාන්තේ විදිත්වාන මජ්ජේ මන්ත නලිපති මැදක් නැහැ ඇලෙන්න. සම්බ්‍රුහි මහා පුරුෂෝ ඒ දකින්න මහා පුරුෂයෙක්. තේද සිම්බනි මජ්ජග මැදක් නැහැ ඇලෙන්න. සිම්බනි වෙන්නේ ගැට ගැසීමක් නැහැ. පියල්ල ලිහිලා යනවා. අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතාපජා අන්න ගැට ටික ලිහිලා යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ධර්මය නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබට මේ ඇහෙන්නේ ඇත්තටම මේ බුද්ධ ස්වභාවයට අවදෙල ප්‍රත්‍යක්ෂතාවයට පත් වුණු කෙනෙකුට ඕනම විදිහකට මේ ධර්ම පැහැදිලි කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් ඔහු ඒ ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙලා නැහැ. ඒකයි මේ ප්‍රසිද්ධයේ හැමෝම ප්‍රශ්න ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කළ ඒගොල්ලෝ විසඳ ගන්න ඇති දැක්කම ඇත්තටම අපිට හරි සතුටක් දැනෙනවා මේ මිනිස්සු පව් කියලා හිතෙනවා. මේ මිනිස්සු මේ දන්නේ නොදන්නකොට අපි අපි බැලුවා අපි මේ මේවා හරි කරදර වැඩ කියලා මුකුත් නොකර හිටියා. නමුත් අර කොරෝනා හැදිලා අපිටත් නැති වෙන්න ගියා ඒ ශරීර කූඩුව. ඒ එතනදී අපි දුන්නා මේ කිසි කෙනෙකුට පළක් නැහැ අපේ අවබෝධය මේක දාන්න ඕනි කියලා හැමෝටම ඊට පස්සේ තමයි YouTube එකේ ඔය ඔක්කොම දාගෙන ගියේ. අනේ ඒක හුඟක් වටිනවා ස්වාමීන් වහන්සේ පළවෙනි එකම මට ඔබ වහන්සේ මේ දේශනාව එතකොට මට දැනෙන්නේ සම්පූර්ණ ඒක මට මට වචනේ විග්‍රහ කරන්න බෑ. ඒක ඒක ඇතුළාන්තයෙන් දැනෙච්ච දෙයක්. ඔබ වහන්සේ කිව්වා කියලා මට ආවේ නෑ. නැවතත් පුදුම විදිය 50ක් ආව ධර්මයේ. ඔබතුමීට ඒ ලොකු වෙනසක් සිද්ධ වුණා. අර බුදුන් වහන්සේ ධර්ම දේශනා කරාම ස්වාමීනි යටිකුරු තිබුණු දෙයක් උඩුකුරු වුණා වගේ දැනෙනවා. ස්වාමීනි අපිට වැටුණා ස්වාමීනි කිය. ඒ වගේ දෙයක් ඔබතුමිය නොකිය ඔබතුමියගේ මේ අදහස් ප්‍රකාශ කරනකොට අපිට දැනෙනවා. හරියට බුදු සමය වගේ. මේක මේ අර මොහොතක අවදිය කියන එක මේ මොහොත පමණයි කියන එක මේ මොහොතනේ අතීතය ගැන හිතුවත් අනාගතය ගැන හිතුවත් මේ මොහොතනේ අපි මේ මොහොතවත් නැහැනේ එතනක් තියෙන්නේ අති සංඥාව. ඒකනේ. ඒතකොට මේ මේ අපි කියන්නේ සිද්ධාර්ථ රාපස්තුමා ගයාශීෂේ බෝධි මූලයේදී බුද්ධත්වයේ ලබන්නේ අර අලුයම මැදියම තුන්යම මේ මොහොතේ මේ මොහොතේනේ මේ මොහොතේ දැන් ඔබතුමිය මේ මොහොතේ කතා කරන්නේ. ඔබතුමිය හෙට මේ මොහොතේ මේ මේ හෙට කතා කරත් මේ මොහොතේමයි. ඔබතුමිය ලබන අවුරුද්ද කතා කරත් මේ මොහොතේමයි. මේ මොහොතේමයි. එහෙමයි. ඉතින් මේ මොහොතේමයි කියන්නේ බුදු වෙන්නේ මේ මොහොතේමයි පිටුම් පාන්නේ මේ මොහොතේමයි ඇත්තටම ඉපදීම බුදු වීම පිටුම් පෑම. ඕනනම් දිගක් දාගෙන වෙසක් කියලා අපිට සමරන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඇත්තටම එහෙම වුණා. ඇත්තටම මේක කතා කරන දෙයක් මේ මොහොත අවබෝධ වෙනකොට ඇත්තටම ඔබටත් මේ මොහොත විශාල ඇත්තටම අප කියන්නේ මොනවද ඒකට හොඳ වචනයක් කියන මේ විශාල මේ මේ ප්‍රීතියකටපත් වෙනවා කියන්නේ ඒකම තමයි මේ මේ මේ මෙතන මේ මේ ප්‍රමගුල එහෙමයි සාබි ඒක අත්‍යවශ්‍යයි නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඇත්තටම ගත්තට කෝල් එක මට ඒ කියන්නේ අහන්න කියලා එහෙම ගැටලුවක් ආවේ නෑ නමුත් ඔබ වහන්සේගේ ඒක ඇත්තටම මට ඔබ වහන්සේ එළියෙන් මේක කියනවා කියලා ආවේ නෑ ඇත්තටම මම මේ ටික මහන් හිතියාම ඒක නිකන් ඒකාත්මයයි වගේ ඒ කියන්නේ ඒක ඇතු එළියෙන් ඔබ වහන්සේ කෙනෙක් එහෙම කෙනෙක් මේක කතා කරනවා කියලා දැනුනේ නෑ මට ඒක ඔබ වහන්සේට කියන්න තියෙන්නේ. ඒක තමයි. නෑ නෑ නෑ මම අපිට අවබෝධයක් එකම ගලණයක් විතරයි. අපිට අවබෝධයක් තියෙනවා ඔබතුමියගේ අර පොඩි අදහස් දැක්වීම තුළ අපි අපිට දන්නවා ඔබතුමිය මේකට සුදුසුයි කියලා. සත්‍ය අවබෝධ කරගන්න ඔබතුමියට සියල්ල සැකසিলা. සමහර වෙලාවට පතාචාරයට වගේ සමහර වෙලාවට අපි දකින්නේ මේ රූප රූප විදියටයි. මහත්යා කියන්නේ රූපයක්, දරුවෝ කියන්නේ රූපයක් විදියටයි. හැබැයි මේක වෙනස්ව තියෙනවා කතාවක් මේ සංඥාවල. සංඥාවල තියෙන කතාව ඔය ඔය අපිට පේන මේ මේ වර්ණ ශබ්ද රූප නෙමෙයි. එහෙමයි. ඒ ශක්ති ස්වභාවවල කතාවක් තියෙනවා. එහෙමයි. ඒ තුල මේක සකස් වෙලා තමයි ඔය සියල්ල වෙන්නේ. එහෙමයි. එහෙමයි. දැන් අපි ෆ්‍රීකවන්ස් කරන ශුන්‍යතාවය අපි දන්නේ නැති වුණාට. දාපු තිරසාලානේ අර අර රේඩියෝ එකේ නාලිකාව අල්ලන්නේ අර 104.4. ඔව් එහෙමයි. ඒ වගේ අපි අපේ විඥාන ධාතුව ශුන්‍ය වෙලා යන ශුන්‍යතාවේ ෆ්‍රීකවන්ස් කරනවා. ඒකයි මේ බණ අහන්නේ mm. හොයන්නේ මේක mm. මේක ටියුන් කරනවා. ඔබේම විඥාන ධාතුව ඔබම ටියුන් කරන ශුන්‍යතාවයට. එහෙමයි එහෙමයි. දැන් ඔබේම සංඥා සුකුම වෙලා සුකුම වෙලා සංඥා නිරෝධයකට යනවා. ඔබට නැවත මේ ලෝකයක් තියෙන බව නොදැනෙන මොහොතක් ඒවි. ඒක ආසවක්ඛ්‍යා ඥානෙ ඥානෙ කියන්නේ සිතුවිලි නෙමෙයි. අර ලුණු රහ දැනුනේ ඥානෙටයි. ඒ ඥානෙ කියන්නේ එක සිතුවිලි නෙමෙයි. සිතුවිලි වල නාම රූප තියෙනවා. මෙතන නාම රූප නැහැ. මේ දැන දැනීමයි ඥායස්ස අධිගමයි ඥානෙ. ඒ ඥානෙ කියන්නේ Tamanට සිතක් ඇති වෙලා නැතුණු බව දැනෙන්නේ ඥානෙටයි. ඒක සිතුවිල්ලක් නෙමෙයි තවත්. ඒ තමන්ගෙන් තමන් අයින්ට වෙලා දකින දැක්මක් තියෙනවා ඒ ඥානේ අවදි වෙන තැනයි. එතනයි ඥායස් අධිගමය මේ ඥානේම තමයි අභිඥා වලටපත් වෙන්නේ. ඒකෙන් තවත් ගැඹුරට දකින්න පුරුදු වෙනවා. අන්න එතනයි මේ තමන්ගේම ආශ්‍රව කළ ශේවිගෙන තමන්ටමයි දැනෙන්නේ. ඒක කාන්තිත්තික දහමක් කියන්නේ. කාටවත් පේන්නේ නැහැ ඒක. තමන්ටම දැනෙනවා කලින් ඒව කම්පා වුණේ දැන් කිසිම කම්පාවක් නැහැ. අනේ මිනිස්සු ප්‍රවාහගත්තත් එකයි බැන්නත් එකයි හොඳ කිව්වත් එකයි තමන්ගේම කෙලෙස් ෂේවිගෙන යනවා ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ටම දැනෙනවා නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති පටිසග්ගන් පස්ති ආශ්‍රව කෙලෙස් ෂේවිගෙන ආසවක්ඛ්‍යා ඥානේ තමන්ටම සකස් වෙනවා තමන්ගේම ඒ ඥානයට සිත පිහිට මේ මේ මේ ඥානයට අවදි වීමක් තියෙනවා තමන්ගේම අභ්‍යන්තරයේ මේ හරියට නේද තමන්ටම අර කලාමෙදිරි එලියක් වගේ දැනුණු ඒ කෙලෙස් ශේවික ඥානය අවදි වෙලා මහා ප්‍රඥා ලෝකයක් වෙලා සියලු ආශ්‍රව කෙලෙස් යන නැති යන ස්වභාවයම දකිමින් යනවා ගමන. එතනයි නිවන් ගමන. නිවන් මාර්ග. අනේ එතන ත්‍රිවිධ්‍යා කියන්නේ මේ සිත දකිනවා එක් සිතක් උපද නැති වෙන හැටි. ඒ චතුප්පාත ඥානේ. ඒකත් දැනෙන ඥානෙටයි ඒ වගේම පෙර හැඩගත්ත මේ සංඥා පෙර සංඥා නව සංඥා අනාගතය දෙන සංඥා මේ ගැළපීම මේ මේ සිතක් නැති බව දකින්නේ අන්නේ ගැළපීම තුල ඒකයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ අන ත්‍රිවිද්‍යා ඔබතුමිය තුල පහළ වෙනවා අහනවද එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි එහෙමයි දැන් ඔබතුමිය තෙරුවන් සරණ යන හැටි දැක්කා ඔබතුමිය දැක්කා බුදුන් සරණ යන හැටි ඔබතුමිය දැක්කා ඥානාවදි වෙන හැටි ඔබතුමිය දැක්කා අපිඥා පහළ වෙන හැටි දැන් සත්තානම් විසුද්ධියයි ඔබතුමිය සුද්ධයි විසුද්ධ වෙනවා හිත විසුද්ධියටපත් වෙනවා අන සත්‍යාගේ විසුද්ධිය සත්ත්ව පුජ්‍යල භාවයෙන් මිදෙන තැනයි සත්තානම් විසුද්ධිය ඥායස්ස අධිගමයි ඔබගේ ඥානයන් අවදි වෙනවා අන්න දුක්ඛ දෝමනස්සානම් අත්තගමයි සියලු දුක් දෝමනස් දැන් නැති වෙනවා ශෝක පරිද්දවාන සමතික්කමය සියලු ශෝක පරිදේව නැති වෙනවා. අන්න නිබ්බානස්ස සත්‍ය කිරියාය අන්න එතනයි නිවන් හමු වෙන්නේ. සත්තානම් විසුද්ධියයි දුක්ඛ දෝමනස්සාන අත්තගමය ශෝක පරිද්දවාන සමතික්කමය ඥායස්ස අධිගමය නිබ්බානස්ස සත්‍ය කිරියාය. ඔබ නිවන් දකිනවා. ඒ උතුම් සත්‍ය ධර්මයේ අදත් ඔබට ඇසන අනේ ඔබ වහන්සේට බොහෝම පිං බොහෝම පිං ස්වාමීන් වහන්සේ ඉතින් හොඳයි අනේ ඔබ වහන්සේගේ කාලේ ගොඩාක් ගත්තට සමා වෙන්න නෑ ඒ කාලේ ඔබට ආයේ අපේ කාලේ අපි දැන් මේ සියල්ල ප්‍රත්‍යක්ෂ කාලෙට අපි කටයුතු කරනවා එහෙමයි එහෙමයි දැන් දැන් මේ ඔබතුමිය වගේ දැන් මේකේ සරණ ලබන අනිත් යමෙක් අවබෝධයටපත් වුණොත් මේකයි මගඵල ලාභීන් ඇතිතා පමණි ආනන්දේ මේ ශාසනය පවතින්නේ කියේ. ශාසනය කියන්නේ සිතක සකස් වෙන්නේ. දෙව්දත් ළඟ හිටියා දෙව්දත්ට ශාසනය සකස්ුනේ නැහැ. දෙව්දත් හිතුවේ බුදුහාමුදුරුවෝ මරලා බුදු වෙන්න ඕන කියලා. එහෙමයි. ආත්ම දෘෂ්ටියෙන් දැක්කේ. නමුත් ඇත්තටම මේ සත්‍ය දකින තැන බුද්ධ ස්වභාවය දකින තැනයි බුද්ධ ශාසනයට අවදි ඒකයි බෝධි අංග වැඩෙනවා කියන්නේ ඒකයි සම්බෝධි පරායන වෙනවා කියන්නේ. ඒකයි සත්‍ය බෝධිපාශික ධර්ම මේ මාර්ගය තුළ වැඩෙනවා කියන්නේ. අත්‍තර මේ ශුන්‍යතාවේ මේ වැඩෙන්නේ. මේ ශුන්‍යතාවේ කියලා අත්හරින එක කුයි සිද්ධ වෙයි. මිදීම කුයි සිද්ධ වෙයි. සියල්ලගේම මිදීම. විමුක්ති මාර්ගය. මේ විදිහට තවත් මේ ධර්මය සුද්ධ කළා ඔබතුමියට ඉස්සරහා දිගහැරලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ මේ මේ මේ මේ සියල්ලම ඔබතුමියට දැන් වැටේනවා වැටීගෙන එනවා දැන් අපි දන්නවා ඔබතුමගේ සංඥාව තුළ මේ මොහොත සකස් වීගෙන යනවා මේ බෝධිඅංග. එහෙමයි. වැඩෙන්න ගන්න. ඔබතුමේ කිසිදා දුකසයකට වැටෙන්නේ නැහැ. ඔබතුමේ නියත සම්බෝධි පරායනයි. මේ සංඥාව සුකුම වෙන තැන සුකුම ලෝකයි හමුවන්නේ. ඒ සිතකයි සකස් වෙන්නේ. එහෙමයි. මේ සුකුමත්වය තුළයි මේ දිව්‍ය ලෝක මේ සිතකින් සිතකයි සකස් වෙන්නේ. බාහිර කොහෙවත් නැහැ. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන මෙතන බ්‍රහ්ම පාරසද්දේ, බ්‍රහ්ම පුරোহিতේ, මහා බ්‍රහ්මේ මේ මේ ඔක්කොම කියන්නේ මේ සිතේ තියෙන සංඥා සුකුමත්වයේ තුල තියෙන ස්වභාව. එහෙමයි. තුමියගේම අර අපි කිව්වේ සංඥාවයි මේ සුකුම වෙන්නේ කියලා. ඒකද ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව, සමාජ ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාවේ සංඥා අபிසංකරණය නිරෝධයට යනවා. අන්න සංඥා වේදනා සංඥා අபிසංකර නිරෝධ සමාපත්තියට ඔබතුමියට ටික ටික ලඟ වෙනවා. එහෙමයි එහෙමයි. එයි නිවන. එහෙමයි. එයි නිවන. පැහැදිලි ස්වාමීන් වහන්සේ අනේ බොහොම පිං බොහොම පිං ස්වාමීන් වහන්සේ එහෙනම් ඔබ වහන්සේ තෙරුවන් සරණයි නිදුක් නිරෝගී ඒක මට මුකුත් කියන්න එන්නේ නෑ ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. සියලු කුසෙන් මුදෙනවා. අතර ඔබතුමියට ඒ ඒක තියෙනවා මේ මොහොතේ ලැබෙන්න හිමිකම තියෙනවා. මේ දුරකථනේ පවා ඔබතුමිය නිකම්ම හම්බ වෙනව නෙමෙයි. මේ මේ මේ මේ දේශනා නිකම්ම ඇහෙනව නෙමෙයි. මේක වෙනින්ම පරයක් තියෙනවා අභිඥා දේශනාවල ගොඩක් ඒවා පැහැදිලි කරනවා වෙන ඇති. මේ විශාල ගෝර සසරක නිවාවක් තමයි ඔබතුමිය සිද්ධ වෙන්නේ. මේ මොහොතේ මේ මේ භූමිය තුල මේ මීට සුදුසු සන සම්පත්තියට සුදුසු ඒ සංඥා නිරෝධයට යන්න හැකියාව තියෙන මේ සමීපයටපත් වෙනවා. අපිට ඒක දැනෙන. ඒකයි සබේන. තේරුම් ගන්නවා. තේරුම් ගන්න සදායි තේරුම් ගන්න.